අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් අපිට ඊයේ ඉවර කරගන්න බැරි වුණා ඉල්ලීම් එහෙම නැත්නම් ලිඛිත ප්‍රශ්න ඒ නිසා අපි ඒකෙන් පටන් අරගනිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 21ක් තිබෙනවා තෙරුවන් සරණයි අතිපූජනීය වන්දනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආශ්වාස ප්‍රස්වාස නාසිකාග්‍රේ ගැටෙන ස්වභාවය පිළිබඳව සිත රඳවාගෙන ආරම්භයේදී භාවනාව සිදු කරගෙන ගියෙමි මාහට නොදැනීම මූලික අරමුණෙන් පිටතට ගොස් ඇති බව වැටහුණත් අනාගත සිතුවිල්ලක් සැලසුම් කර සිටින බව දැකීමෙනි මේ ආකාරයට සිතුවිලි ප්‍රපංච කරමින් සෑහෙන වේලාවක් ගතවන්නට ඇති බව හැඟී ගියේ සවස් වරුවේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට කමඨහන් පිරිසිදු කරගැනීමේ ලිපියකුත් මනසින් මා සකස් කර ඇති බව වැටහි යාමත් සමගයි. එම අවස්ථාවේ මාහට මා ගැනම සියුම් ලැජ්ජාවක් ඇතිවිය. තවදුරටත් පශ්චාත්තාප වීමෙන් පළක් නොවන බැව් සිතා ආනාපාන සතිය මූලික අරමුණ වෙත නැවත සිත පිහිටුවා ගත්ෙමි. දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගත්ෙමි. එසේ මද වේලාවක් හුස්ම රැල්ල වෙතම අවධානය යොමු කරගෙන භාවනාව සිදු කරගෙන ගියෙමි. සිත සංසුන් වන බවක් වැටහුනේ වැටහුනි. එක් සිතුවිල්ලක් පමණක් බැහැරින් පැමිණියද විනාඩි 20ක් පමණම සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරමින් නාසිකාග්‍රය වෙතම සිත රඳවා ගැනීමට හැකිවිය. මගේ සිතට මහත් සැහැල්ලුවක් සතුටක් දැනෙන්නට විය. මෙවැනි අත්දැකීමක් විඳ නොමැති ආධුනික යෝගියෙකු වන මාහට ඊ타ම තාම තව තවත් එම අරමුණෙහිම රැඳීමට අවශ්‍ය වුවත් මා අසල සිටි යෝගී පිරිස දහවල් දාණය සඳහා පිටවන හඬ ඇසීමෙන් මාද පරයන්කයෙන් නැගිට සිටියෙමි. බුදුදහමෙහි අප මෙතෙක් නොලත් දැනුම හා අත්දැකීම ස්පර්ශ කිරීමට හැකියාව ලැබුණේ මෙවැනි පිම්බීමකට එන්නට හැකි වූ නිසාවෙනි. ඔබ වහන්සේට මෙම සත්කාරයේ වෙනුවෙන් කැපවන සියලු දෙනාටත් අමා මහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. මේක ලියලා තියෙනවා මට නොදැනුවත්ම වගේ හිත පිට ගියයි කියලා. එහෙම තමයි හිතෙන්නේ. ඒකට හැම වෙලාවෙම හිත පිට යන්නේ කියලා තමයි. ඉතින් අපි ඒක ගැන පශ්චාත්තාප නොවෙන්නත් ඒ බබ මේ විදිහට ලියනකොටත් කාරණා තුන හතරක් ගොනු වෙනවා අපේ ජීවිතේ කවදාකවත් නැති. ඒ මොකද පිට ගියොත් ආයේ ගේන්න ඕනේ තැන දන්නවා අපි. ඒ තමයි අපේ ජීවිතයේ තේමාව කියන්නේ අපේ ජීවිතයේ සංවිධානයක් තියෙනවා. පිට යන එක නෙමෙයි ප්‍රශ්නේ. පිට ගියාම ගන්න ඕන තැන දාන. ඉතින් භාවනා නොකරන කෙනෙකුට එහෙම දෙකක් නැහැ. ඒසට පිට යනවා කියලා එකක් නැහැ. කොහේටියක් පිට. ඉතින් ඒ නිසා යෝගාවචරයක් දන්නවනම් මගේ හිත පිට ගියා කියලාත් එක්කම ගන්න ඕනේ මෙතෙන්ද කියලා එයා බුදු වෙලා තමයි. ආයින් එහාට වෙන්න දෙන්න දෙයක් නැහැ. ඔය තමයි භාවනාව කියන්නේ. ඉතින් ඊට පස්සේ අපව ගන්න පශ්චාත්තාප වෙන්න එපා. හැබැයි සර්වචනන්සේ දේශනා කරනවා ඒකට අනිච්ඡා. ඒකට කැමැති නැති ගතියක් හිතේ එනවා කියලා. මේ අනවට කැමැති නැහැ. ඒ අනිච්චා කියන එක අට්ටි යති හරායති යගුච්ඡති කියන වචන තුනේ සඳහන් කරනවා. ඒ ඊටපදන වසන්න බැරුව යනවා. හිත පිට ගිය තැන කමටහන් වාර්තා ලියන ආරම්භලින ඒක ඉච්චර කැමැත්තක් නැහැ. හරායති අතාරින්න හිතෙනවා. යගුච්ඡති චි කියලා හිතෙනවා. ඒ මොකද Taman හිටපු අරමුණ හරීම පිරිසුදුයි. හරිය නිර්වුල්. ඉතින් ඉන්ස කාර්යයක් නැතුව නිර්වුල් අරමුණට එනකොට බුදුහාමුදුරේ එතන ඉන්නවා. ඉතින් ඒ දේ දන්නේ නැත්නම් කරදරයකදී හිත තියෙන තැන දන්නේ නැත්නම් ඉතින් කිසිම සාසනික මේ මේ සම්පත්තියක් යාට නැහැ අසරණයි අනාථයි. ඉතින් ඒ නිසා කාටට කියන්න පුළුවන් නම් හිත පිට ගියා කියන එකෙන් මට මිච්ඡර කාරණා වැටුණා මොකද්ද? ආපහු එන්න ඕන නික්ලේශී තැන දන්නවා. ගියේ මෙතෙන්ද කියලා දන්නවා. ඒක පිළිබඳව අනිච්චාවක් ඇති වෙන ඉච්ඡාවක් නෙවෙයි අනිච්චා. මේ අනිච්ච සංඥාවත් එක පටලවා ගන්න එපා. මේක අනිච්චා කැමැති නැති කතියක් එනවා. මම හිත පිට ගියා මම කැමැති නැහැ මම ගෙනල්ලා තියෙනවා. ඒක කරපු ගමන් බුද්ධ වුණා වගේ සතුටක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සතුටේ ඉන්නේ නැහැ ලියන්න දන්නේ නැත්තම්. ඒකම කියන්න දන්නේ නැත්තම්. ඒ ඒ සතුට පන්නරේ ලබන්නේ ඒ සතුට තෙද ලබන්නේ ඒ සතුට වශී වෙන්නේ ඒක කියන්න ඕනේ. භාවනා කරන්න තමයි ගියේ. හැබැයි හිත පිට ඒක දැනගත්ත ගමන් මම කරපු දේ පච්චත්තාප වෙල පැතක තියදී අරමුණට ආවා. එතකොට ඒ අරමුණේ විස්තර කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකල කියන්න ඕනේ ලැජ්ජාවක් නැති වුණා තමයි. නමුත් මං ඉදිරියට දැන් මං දන්නව කරන්න ඕන දේ. ওই කියයි බුදු වෙනවා කියලා දෙයක් හිතන්න එපා. ඕකමයි නිවන කියන්නේ. ඕක හැබැයි ලක්ෂ වාරයක් කරන්න ඕනේ. වැරදිල්ලක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ හදන්න පුළුවන්කමයි සත්පුරුෂකම කියන්නේ. වැරදිල්ල ගැන පශ්චාත්තාප වෙන එක අමන මරි මෝඩ වැඩක්. අසත්පුරුෂ වැඩක්. ඒක තමයි මේ ආත්ම සංඥාවල් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන මිච්ඡා දිට්ඨි ඔක්කොම ඉන්නේ. ඒ නිසා වැරදි ඕන දෙයකට යන්නත් කියන්නේ. අපව හදන්න හදලා හැබැයි මේකේ එක අඩුවක් කියනවනම් අරමුණට ආවට පස්සේ අරමුණ නිස්සද්දව තිබිලා මගේ හිත බාර ගන්න කැමැතිද අරමුණ අවුල් වෙලාද කියන එක මේකේ ලියලා නැහැ. ඒකත් ලියනවනම් ලකුණු 100ට 100ක්ම ලැබෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පුරුදු පරිදි සක්මන් මළුවේ වරක් දෙකක් එහාට මෙහාට ගමන් කර ඉන්පසු ඔසවනවා තබනවා යනුවෙන් ටික වේලාවක් සක්මන් කරද්දී සිත අතීතයටත් අනාගතයටත් යන බව හැඟීමෙනි හැඟීමෙන් එය එයට ඔසවනවා යවනවා තබනවා යනුවෙන් පාදයේ සිහිය පිහිටුවාගෙන සක්මන් කරද්දී පළමුවෙන් පාදයේ විලුඹ පොළවට තදවන බවත් නැවත ශරීරයේ බර ඇඟිලි වලටත් දැනුනි. අනෙක් පාදයට එසේම ශරීරයේ බර දරා සිටමින් ශරීරය සමබරව ඉදිරියට ඇදෙන ආකාරය දැකිය හැකි විය. මෙසේ ඔසවනවා, ගෙන යනවා, තබනවා ටික වේලාවක් කරගෙන යද්දී මුලැමැද අග වශයෙන් මෙනෙහි වන්නට පටන් ගැනීමෙන් පාදයේ හිරිවැටීම් වර එක ඇති වී පැවතී නැති වී යන හැටිත් වර එකදී දන හිස්වල වේදනාවක් ඇති වී පැවතී නැති වී යන හැටිත් අවබෝධ විය. මාගේ සක්මන් භාවනාවේ తত্ত্বය දැනට මෙසේ විය. පර්යංක භාවනාව දැන් මම මෙතන යනුවෙන් වාඩි වී ඉඳගෙන කයට සිත අරගෙන නාසිකාව අග ගැටෙන සුලන් රැල්ල නිරීක්ෂණය කළෙමි. සීතලට දැනෙන සුලන් රැල්ල ආස්වාසය බවත් උණුසුම්ව දැනෙන සුලන් රැල්ල ප්‍රස්වාසය බවත් වැටහුණි. ආශ්වාස වාතයේ වර එක දකුණු නාසිකාවෙන් ඇතුල් වී වම් නාසිකාවෙන් පිටවන සැටිත් තවත් වර එක ආශ්වාස ප්‍රස්වාස වාත දෙකම එකම නාසිකාවකින් පිටවන බවත් පැහැදිලි විය. තව දුරටත් ආශ්වාස ප්‍රස්වාසයේ දෙස බලා සිටීමෙන් මුල මැද අග වශයෙන්ද එය එහි ඇතිවීම පැවතීම නැතිවීම පිළිබඳවත් වැටහුණි. මෙසේ වාර 20ක් පමණ නිරීක්ෂණය කරද්දී මගේ සිත අතීතයට ගිය බවත් දැනුණෙන් නැවතත් මූල කර්මස්ථානයටම පැමිණීමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වන ආකාරය දැනුනි. අත්පා ස්පර්ශවන ස්ථාන නොදැනී යන බවත් සුලන් රැල්ල ඊටමත් සියුම් වන බවත් දැනුනි. අදහස් ගලා ඒම සිත පිට යාමත් උපේක්ෂා සහගත අවස්ථාවට පත්විය. පින්වත් ස්වාමීන් වහන්ස මෙහි හරිවැරදි ඇතොත් සමාවන්න මෙහි හරිවැරදි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ දෙපොළම වගේ පිට යන බවත් ඒතරට ගත්ත බවත් වගේ සඳහන් වෙන විශේෂ පරියන්කේ සඳහන් වෙනවා අපව විත ගත්තා ගන්නකොට අරමුණේ ස්වභාවය ලියන්නේ මුත්‍තික වේලාවක් ගියාට පස්සේ අරමුණ සම්පත් වෙන බව කියලා සඳහන් වෙලා තියෙනවා. ගත්ත ගමන් මොකද්ද අරමුණේ ස්වභාවය? පැහැදිලිවම අරමුණට හිත ගන්න පුළුවන් ආද මොනවද වැටුනේ කියන එක හරියට කියන්න පුළුවන් නම් කැඳේ ගල බේරුවා වගේ. ඉතින් ඊට වැඩි පිසුසුකමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දකින්න ඇති නම ලියන්නේ. ඉතින් ලියන්නේ නැත්තම් මේ වගේම දැක්කේ නැත්තම් ඉතින් මැණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා. පොට්ටෙක් යනකොට ගලක හැප්පුණොත් ඌ අම්මා මතක් කරලා බැනලා යයි. ඇත්තටම මිනිස්සු නම් කියයි හිතාවේ මේක බරපතල ගලක් මේ මොකක් හරි හොඳ එකක් වෙන්නද කියලා. අන්න ඒ වගේ මේ මැනික අහුලන්න ඉගෙන ගන්න ඕනේ. භවනා කරනකොට ලැබෙන දේ පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ අරමුණු කොහොමද වැටෙන්නේ කියලා ඒකත් වார்த்தාවට ඇතුළු කරන්න මුලේ පෑදේවා කමඨාන සුද්ධ වේවා කියලා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ වන හුස්ම රැල්ල කෙරෙහි සිත පවත්වා ගතිමි. පළමුව හොඳින් වාඩි වී කය පහසු ලෙසම තබා ගතිමි. ඉන්පසු සෙමෙන් සෙමෙන් හුස්ම රැල්ල ඉහළට සහ පහළට යන විට සිදුවන දේ නිරීක්ෂණය කළෙමි. හුස්ම ඉහළට ගන්නා විට සිසිලසක්ද පහළට යත් දමන විට උණුසුමක්ද නාසිකාග්‍රයට දැනුනි. මුලදී බොහෝ නිදිමත ගතියක් දැනුණද සක්මන් භාවනාවද කරමින් මෙම නිදිමතින් ගැලවෙන්නට වෙහෙසුන අතර සිත පිට යාම ඊටමත් වැඩි වුණ අතර මෙය නතර කර ගැනීමට කුඩා උපක්‍රමයක් යෙදුවෙමි. හුස්ම ගන්නා විට එය ක්‍රීඩාවක්සේ සලකා බාහිර උපද්‍රව පළවා හරින්නන් පළ පළවා හරින්නත් පැමිණෙන උපද්‍රවය හඳුනා ගන්නත් උත්සුක වූ වෙමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට මෙම බාහිර උපද්‍රව ඉක්මනින් එලවා දැමිය යුතු බවත් මූල කර්මස්ථානයේ සිටීමට දක්ෂ විය යුතු බවත් උපද්‍රවය හඳුනාගෙන නැවතත් හුස්ම රැල්ලට පැමිණ එය උණුසුම්ද සිසිල්ද කෙටි හුස්මක්ද දිග හුස්මක්ද ලෙස නිරීක්ෂණය කරමින් යන විට පළමුව තිබූ නිදිමත ගති සියල්ල පහව ගිහින් සිතටත් ගතටත් ලොකු ප්‍රබෝධමත් ගතියක් ඇතිවිය. දැනට මා අත්දකිමින් සිටින්නේ මෙයයි. මෙයට අමතරව දැනට අවුරුද්දක පමණ වේලේ සිට සතිය පිහිටන බොහෝ වේලාවට හිස කොටස දෝලනයක් වරහන් තුල වෛරයකට තට්ටු කළ විට ඇතිවන කම්පනය වැනි දෙයක් සිදුවේ. මේ දෙසද බලා සිටින අතර එය සමහර විට නොනවත්වාම සිදුවේ. මේ ගැන මා වැඩි උනන්දුවක් නොගෙන හුස්ම දෙස බලා සිටියත් මෙය සිදුවේ. සක්මන් භාවනාව පළමුව ඊතා ඉක්මන් පියවර කිහිපයක් ගොස් ඉන්පසුව සෙමෙන් ගමන් කරමි. වැලිමලුවේ සක්මන් කිරීමට ප්‍රිය කරන අතර එහිදී পাයට දැනෙන දැනීම් ප්‍රමාණය වැඩිය. එක් পাයක් ඔසවන විට අනෙක් পাයට ශරීරයේ බර දැනෙන අතර ඒ සමගම කකුල් වාර සමාවන්න ඒ සමගම කකුල් මාරු කර කර ඇවිදින විට යටිපතුලේ විලුඹට සහ මහපට ඇඟිල්ලට වැලිවල ගොරෝසු සියුම් ගති වැඩියෙන් දැනේ. পায় වැල්ලේ එරෙමින් මාරුවෙන් මාරුවට ගමන් කරයි. මෙහිදීද අවට ශබ්ද යනාදිය දැනුණද සක්මනට සිත යෙදවීම පහසුය. මාහට සතිය දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කර ඉල්ලා සිටිමි. ටික දිනකට හෝ මෙහි එන්නට ලැබීමට මා පෙර අත්භවයක විශාල කුසල් සම්භාරයක් කර ඇතැයි සිතේ. ඔබ වහන්සේ ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සුවයද අමා මහ නිවන්නද සාක්ෂාත් කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකේ සංසන්දනේ වෙලක් තියෙනවා. නමුත් ඒක අර ධෛර්යමත් කිරීමක් උනන්දු කිරීමක් විදිහට මතක් කළොත් මේ බාහිර කරදර තිබුණ නැත්නම් හිත නින්දට වැටෙනවා කියන කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා බාහිර කරදරයක් තියෙනවනම් නින්ද යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ බාහිර කරදර සල්ලි දීලා හරි ගෙන්න ගන්න වෙනවා. නැත්තම් නිඳ. ඊට පස්සේ බාහිර කරදරෙන් පස්සේ ආපහු හිත එනකොට අරමුණට ඒක හරියට අරමුණේ ස්වභාවය එතකොට පිරිසිදුව දැක ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අන්ජ අන්ජ බජල්ද කියලා දුරට තේරෙනවා. ඒක දන්නවා බලන්න ඕනේ කියලා දන්නවනේ ඒ හොඳටම ඇති. එතකොට හිත ආපු ගමන් අරමුණට ඇවිල්ලා සතුටු වෙනවා. මම පිට ගියාට ගෙදර එනකොට ගෙදර මිනිස්සු මා පිළිගන්න අකමැත්තක් නැහැ. ලස්සනට ගෙදරට ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන කොයි වෙලාවකත් අපිට මග ඇරිලා නැහැ. පශ්චාත්තාපුනොත් විතරයි අපිට ආවත් ඒ ගැන නම්බුවක් හිතට එන්නේ. අනිත් එක ලියන්න දන්නේ නැත්නම් කියන්න දන්නේ නැත්නම් ඒකේ ආනිසංස නැහැ. ඒ නිසා මේ ප්‍රකාශ කිරීමේ රචනයේ වශයෙන් මේ ඉදිරිපත් ලොකු වෙනසක් ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒක කල යුත්තක්. හැබැයි ඊට අර යෝගාවචරයෙන් හතරෙන් එකටවත් බෑ හරියට ලියන්න. හරියට කියන්න. අනිකුල අවංකව භාවනා කරනවා කියා ගන්න බෑ. ඉතින් පුළුවන් තරම් අර බත් කවනකොට කතන්දර කියලා දීදි බත් කවනවා වගේ යැත්තන්න පුළුවන් තරම් අත දෙන්න ඕනේ. තව ගොල්ලක් කියනවා ලියන්න පුළුවන් පඬිතුයෝ වගේ හැබැයි භාවනා කරන්නේ නැහැ. පොත් බලලා ලියනවා. කන රත් වෙන දෙකක් ගහලා පිටිපස්ස දොරෙන් එලවන්න ඕනේ. තව කට්ටියක් වෙනවා භාවනා කරන්නෙත් නැහැ ලියන්නෙත් නැහැ අපිට කරදරිකුත් නැහැ ඒගොල්ලෝ එන්නෙත් නැහැ රිට්‍රීට් වලට ඒගොල්ලන්ට සාදු කියලා ඒ <laughs> දෙයක් කරගෙන ඉන්න කියන. ඉතින් ගොඩක් වෙලාවට මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ මේක තේරිලා ලියා ගන්න බැරිකම පශ්චාත්තාවක එක්කනට තමයි ලියා ගන්න පුළුවන් එක්කන පෙන්නලා මේෙන් බලන්න පුතේ ලියන හැටි කියලා පෙන්නලා දෙනකොට ඉතින් කවුරු හරි උත්සාහ කරයි. ඉතින් ඒකයි මේ සාමූහික භාවනා සුද්ධ කමඨාන් සුද්ධ කිරීමේ තියෙන ලාභය. ඉතින් ඒ නිසා මේ ලියුමෙත් ඉස්සරලියුමෙත් හිත පිට ගියා පශ්චාත්තාපෙල වැඩ නැහැ. ආපහු අරමුණට එනකොට අරමුණ කහ කැල දෙකට කැඩුවා වගේ ලස්සන තියෙනවද? මම පශ්චාත්තාප වෙනතුක බලලා ලියන්න පුළුවන්ද කියලා බැලුවොත් කරදර එන්න එන්න එන්න මේ සජීවී ශක්තිය ආත්ම ශක්තිය වැඩෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයක් කරදර තියෙනවා. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා ඒ කරදර නෙවෙයි වඩ කියන්නේ සාධක කියලා. බාධක කියන්නේ නැහැ. අන්නේ විදිහට බාධක සාධක කරන එක්කනට අපි කියන විපස්සනා කරන කෙනෙක් කියලා. නැත්නම් මේ බාධක ගැන කතා කර කර කිය කියා ලියලියා චර්චුරු ගව ආතන මෙතන අන්දියක් අන්දියක් ගානේ කතා කරන කට්ටියට විපස්සනා වෙවිලා නැහැ. ඒ නිසා අපි බලමු ඊගාවලීමත් කියලා මොකද වෙන්නේ කියලා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස අඩුපාඩුකම් හෝ නිවැරදි කළ යුතු තැන් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මනේදී එසවෙන තබන බව දකිමින් සක්මන් කළෙමි. වඩාත් හොඳින් යටිපතුලට දැනුණු තද ගතිය අරමුණු කළෙමි. විටක උණුසුමද සීතලද සිනිඳු බවද රළු බවද දැනුනි. අරමුණෙන් හිත පිට ගිය බව දකින විටම භාවනා අරමුණට සිත එන බව දැනුනි. ක්‍රමයෙන් පෙරට වඩා වෙන අරමුණු තුල දුවන ගතිය අඩු විය. මුළු කයේම පිම්බෙන හැකිලෙන බවත් හුස්ම උණුසුම් වන බවත් දැනුනි. කයෙන් රස්නයක් පිටවන බව දැනුනි. විටෙක දඟලන ගතියක්ද කයේ විවිධ තැන්වල රළු සියුම් වේදනා තද කිරීමද දැනුනි. කෙලින් සිටීමටවත් නොහැකි කයේ වැනෙන ගතියක්ද දැනුනි. වරහන් තුල මෙය කුමකටද වැනි හැඟීමක් සිතට දැනුනි. සක්මණේ දැනෙන තද ගතිය බලමින් සක්මන් කර පර්යංකයට ඉඳගත්ෙමි. වාඩි වූ ඉරියව්ව සිතට හොඳින් දැනුනි. ඒ දෙසම බලාගෙන සිටියෙමි. හුස්මෙන් කය පිම්බෙන හැකිලෙන ගති උණුසුම් ගතිද දැනුනි. සිතුවිලි මතු වූ නමුත් එය දකින විට වහා භාවනා අරමුණට පැමිණෙයි. මෙසේ පර්යංකයේ සිටින විට කයේ එතෙක් දැනුන බර ගතියද අඩු වෙන බව දැනුනි. ඒ සැහැල්ලුවට පෙරමෙන් නොවුවත් සිතුවිලි ඇවිත් යන බව දැනුනි. විවිධ හිත් ආවත් ඒ ඔස්සේ හිත නොගිය බව. පර්යංකයෙන් දැස් හැරිය පසුව පිබිදුනාක් මෙන් සැහැල්ලුවක් දැනුනි. ඒ සැහැල්ලුවෙන් ටිකක් වේලා පැවතුනි. වරහන් තුල ඇවිදින විටත් පඩිපෙළ බසින විටත් ඒ සැහැල්ලුවම පැවතුනි. නැවත නැතිවිය. දෛනික කටයුතු වලදී පාදයට දැනෙන හා එහි වෙනස්කම් වල තදගතිය බලමින් ඇවිදින විටත් වාඩි වූ විට ඉන්නා ඉරියව්වත් අතින් යමක් ගන්නා විට අතට දැනෙන ගතියත් ආහාර හපන විට අනන විට වෙන විවිධ වෙනස්කම් බලමින් කටයුතු කරමි. දැකීමට නොහැකි වන අවස්ථාද වැඩි බවක් දැනේ. මේ කරන්නා වූ මේ කරන්නා වූ කුසලයම ඔබ වහන්සේට සුඛී පටිපදාවෙන් දහම් අවබෝධ කර නිදුක් නිරෝගීව වාසය කිරීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. කවුද මික්සෙල්ලාර්ගේ මේක අහගෙන ඉඳලා මං අහනවා මයින් ආලා තියෙනවා උඩට යනකොට සන් මේ සුඛ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා ඒක කියලා දෙන්නේ කියලා. ඉතින් මේ මා කරබන අහගෙන ඊට පස්සේ පැත්තකටලා ඉඳගෙන ඒක අහගෙන ඉවරලා තව ප්‍රශ්න අහනවා. මේගොල්ලත් අමතර බෙරපද දානවා. එතකොට මෙතන නැති කට්ටිය මොකද්ද සංසයෙන් සුඛ ප්‍රතිපදාවේ නිවන් දකින්න කියලා කියන්නේ කියලා මගෙන් අහනවා. ඒක වැඩක් නැහැ. කෙසේ නමුත් මේ ලියුමේ ඉසල ලියුමේ ඉසල ලියුමේ තුනේම තියෙනවා මේ එක එක කාටතර දුක්ඛන්තර කාටතර පේනවා, ඔළුව කැරකෙනවා, වැනෙනවා, බර හැලුකම් දැවෙනවා කියන. මේකේ කියලා තියෙනවා අර උපන්නාට වෙන රෝ වැනෙනවා විනා කියලා වෙන මොකක්වත්ම කරන දෙයක් නැහැ මේ ජීවිතය අපි. හොල්මන ඉපදිච්ච හැම එකම හොල්මන් කර කර ඉනවා. එයා හිතනවා මගේ හොල්මන අනිත් එක්කන හොල්මන්ට වැඩිය හොඳයි කියලා. හොඳයි වැඩිපුර වමන යන ගතිය තියෙන ඉච්චරයි. හැම කෙනේ හොල්මනේ ඉච්ච හොල්මනවා. ඉතින් උපන්නාට මේලෝ වැහෙනවා විනා. මේ තියේදිත් භාවනා කරන එකනට අපි ලොකු සාංශ කියන්නේ කාය ජීවිත নিরপেক্ষ භාවය. මේක නෙවෙයි කාය පුදන්න ලෑස්ති ජීවිතේ පුදන්න ලෑස්ති. ඒක බය නැතුව ලියන්න. මේ ගමනේ යනකොට මේ මේ දේවල් තියෙන අපි ගාලල්ල කිසිම දෙයක් ගණන් ගන්න අපේ භාවනා යනවා. ඒතුලේ තියෙන කරදර හැම එකක්ම සටහන් කරන්න. හැබැයි ජයග්‍රහීව සටහන් කරන්න. බලන්න අරයා මට ගැහුවනේ මෙයා විරිත් ඇව්වනේ අර බැන්නනි අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ නෙමෙයි. මිච්ඡර බාධක තියේදී මම ගියා. බුදුරජාණන් කියන්නේ සකුන්තෝ මේ ආකාශයේ සකුන්තෝ අහතේ යන සර කුරුල්ලා කිසිම ලකුණක් තියන්නේ නැතුව එයාගේ වැඩේ කරගෙන යනවා වගේ. ওই බාධක මැද යන ගමන තමයි අපේ ජීවිතේ කරන ලොකුම දාහනේ. ඒකට කියන්නේ කාය ජීවිත දාන. ඉතින් ලියන්න ලියන්න පෞරුෂත්වය වැඩෙනවා. ලියන්න ලියන්න ඕන කෙනෙක් ප්‍රශ්න අහන්න දෙනවා ඌවත් ප්‍රශ්නද කියලා. ඌවත් මොකද්ද කියන්නේ මේ මොකද්ද හොඳ ප්‍රශ්නයක් එකක් තියෙනවා එන්නේ ඒ වචන මේ වයසට ගිය කී දෝෂේ තියෙන්නේ. ඌවත් වැඩද මල්ලි ඌවත් වැඩද මල්ලි කියලා හිතෙනවා. මේ අනිකොට අම්බා අම්බා කට ඇද්ද කර කර මේ මේම මේ මේම මේ මේ යන්නේ ඵලයන් බයන්න ඌවත් වැඩද. මේ අපි කාලා තියෙන දේවල් එක බලනකොට කියලා කවුරක්වත් ඉන්නේ නැහැ එතකොට කියන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න තමයි ලොකු කියලා. පිස්සු. හැම කෙනාම ප්‍රශ්න ලොක් කරන්න කතා කරනවා මිසක් අනිත් විසඳන එක එක්කත් නැහැ සරුවචනාතය. සරුවචනාංශ කියන ඔක්කොම ප්‍රශ්නwidetilde සතිය පිටවපන්. ඔක්කොම ප්‍රශ්නwidetilde අරමුණට හිත දාපන්. ඔක්කොම ප්‍රශ්නwidetilde අරමුණේ විස්තර ටික පොඩ්ඩක් බලලා ලියන්න කිව්වාම කාටද බෑ කියන්න පුළුවන්. කාටද නෑ කියන්න පුළුවන්. මේකේ නෑ කිසිම තැනක නෑ බෑ කියන දෙයක්. ඒ නිසා ඒ තුන් දෙනාටම එක මම මේ කතා කරන්නේ මේ තිසලා කියපු ප්‍රශ්න දෙකේදීත් ඒ වගේ ශරීරයට ඇති වෙන වෙහෙස සඳහන් කරලා තිනවා කරදරයකට නෙමෙයි සඳහන් කරන්නේ. ඒක හරියට නිකන් මකර තොරණක ඇඳලා තියෙන චිත්‍ර වගේ. අපි ගියේ පාර ඒතරම් විචිත්‍රයි. ඒ හැම එකක්ම කරනකොට මැරෙන්නේ මැරිච්චාවයි. රැකෙන්නේ රැකිච්චාවයි කියලා යනවා. එහෙම නැති කෙනා තමයි මේ පැත්තකක් කොමයි මේ පැත්ත රිදෙනවා. එහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි කියන්නේ අර කය පුදන්න ලෑස්ති නැති අය. මේ වුණාටත් එයාටත් දෙකටම කියන්න පුළුවන් ඉඳ ගන්නකොට හැමදාම ප්‍රාර්ථනා කරන මගේ කයත් ජීවිතයත් ත්‍රිසත්ත්වයට පූජා වේවා. වෙන දෙයක් වෙච්චාවයි තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කෑවා. තෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා වල කොබෙయ్యා කියලා ගහන රෝපදෙති තම්බන කන්නේ තම්බන කපම්. ඒසොර කාටවත් කියන්න ලැජ්ජයි. මොනෝ කියන්නේ? ඒ වෙනුවට කියදැයි මේ තරම් කරදර තියේදී සතිය තිබ්බා. මේ තරම් කරදර දෙද්දී පුළු පුළුවන් වෙලා අරමුණට ආව මෙන්න අරමුණේ විස්තර කියලා කියනවා. ඉතින් තව ලියුමක් කියවලා බලමු. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ ඊයේ සහ අද දින කමඨහන් වාර්තාව මෙසේ ලියමි. සක්මන් භාවනාව මා වැලිමලුවේ මම දැන් මෙතනෙයි සිතා සුළු පසුව වම දකුණ ලෙස සක්මන් කරමි. මෙසේ විනාඩි 15ක් පමණ සක්මන් කරන විට වැලිවල ඇති සීතල ගතියද වැලි ඇඟිලි තුලින් තෙරපෙන අයුරුද නිරීක්ෂණය කළෙමි. මෙසේ සක්මන් කරන විට දකුණු පාදයේ යටිපතුලේ සිට බෙල්ලේ හිස දක්වා වේදනාවක් දැනුනි. තවද වැලි මළුවේ තිබෙන නිහඬතාවයද කුරුල්ලන්ගේ නාදයද ඊතා සියුම් ලෙස ඇසුනි. මෙසේ පැයකට ආසන්නව සක්මන් කරන විට මා පාවී යන ලෙස දැනුනි. පසුව ඉක්මනින් පසුව සක්මනින් ඇවිත් පර්යංකයේ ඉඳගත්ෙමි. පර්යංක භාවනාව මා පර්යංකයේ හොඳට පట్టල වී ඉඳ ගතිමි. මූලික කර්මස්ථානය ලෙස පිම්බීම හැකිලිම බලමි. මම එදෙස බලා සිටින විට එය ඊතා සියුම් වී නැති වී යන අයුරු නිරීක්ෂණය කළෙමි. පසුව විදුලි සැර වැදුනාක් මෙන් මුළු ඇඟම කම්පණය වී මා පාවී යන ලෙස දැනේ. නොයෙක් රූප මා වෙතට දිස් වී ඇති වී නැති වී යන අයුරු පෙනේ. මාගේ බෙල්ලෙන් උඩ කොටස මුහුණ පෙදෙස දිය වී වැగిරි යන අයුරු දැනේ. ඊයේ දිනයේ පර්යංකයේදී සිදු වූයේ එසේය. ඊයේ පර්යංකයේදී හටගත් හිසේ වේදනාව අද උදේ දක්වා තිබුණි. මුළු හිස් කබලටම අනිනවාසේ වේදනාවක් දැනුනි. රාත්‍රියේ වේදනාව මෙනෙහි කළෙමි. රාත්‍රියේ නිදි වර්ජිතව සිටි බැවින් අද උදෑසන සක්මන් කිරීමට නොහැකි විය. උදේ පර්යංකයට ඉඳ ගතිමි. සිතුවිලි ගලා එන්නට පටන් ගති. පොඩි අවධියේදී සිදුවී ඇති දේ පවා සිතුවිලි ගලා ඒමට පටන් ගත්තේය. මා එය දිහා හොඳින් බැලුවෙමි. සිතුවිලි ඇති වී නැති වී යන අයුරු හොඳින් නිරීක්ෂණය කළෙමි. පිටත ශරීරය උණුසුම් වෙයි. තවත් විටක සීතල වී යන අයුරුද නිරීක්ෂණය කළෙමි. මාගේ පර්යංකෙහි සිදු වූ දේ මෙසේය. එදිනෙදා වැඩද සතිමත්ව කරගෙන යමි. නිතරම හුදකලාවේ සිටීමට කැමැත්ත දක්වමි. සියලුම දේවල් ගැන කලකිරීමකට පත්වී ඇති බැව් දෙනි. නිවසේදී දවසකට පැය එකහමාරක් පමණ භාවනා කරමි. සෑම දෙයක්ම සතියෙන් කිරීම නිසා සමහර වේලාවට සිතේ ලොකු සතුටක්ද දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට අනුකම්පා කොට සුදුසු ධර්ම අවවාදයක් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයද උතුම් නිර්වාණ අවබෝධයද වේවායි ප්‍රාර්ථනා කරමි. ඔළුව කැක්කම එනකොට සතුටු වෙන්න පුළුවන් ඔළුවක් තියෙනවා කියලා. ඔළුව ඇතුලේ මොනවද තියෙනවා? මොනක්වත්ම නැත්නම් කැක්කමක් එන්නේ නැහැ. මේ නිසා ඉඳලා ඉල්ල කකුලේ කැක්කමක් කරන විතරයි කකුල දැනෙන්නේ. දතේ කැක්කමක් කරන විතර නම් දතක් තියෙනවා කියලා. ඇහි කැක්කමක් කරන තමයි ඇහක් තියෙනවා. ඔළුව කැක්කමක් කරන තමයි ඔළුවක් තියෙනවා කියලා. නැත්තම් දන්නේ අනුන්ගේ ඔළුව දිහා බලනවා, අනුන්ගේ දත් දිහා බලනවා, අනුන්ගේ කකුල් දිහා බල බල ඉන්නේ. ඒ නිසා ඒක එනකොට කෙලින්ම සතිය එනවා ගෙට. ඒ නිසා මුළු ඇඟම කකියනවා නම් හරිසෝ. මුළු කටේ ඵලයන් කිව්වත් නැහැ. ඒ නිසා කරදර වැඩි වෙන්න වැඩි වෙන්න දුක්ඛ සත්‍යෙට කිට් වෙනවා. මේගොල්ල වේදනානාශක ගහනවා. තෙල් ගහනවා. තවනවා. ඒකලා කියනවා අනේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ නේ කියලා. කොහේ අවබෝධ වෙන්නේ? දුක්ඛ සත්‍ය දිහා මොකද හත් ගවුවත් තියදී අමුඩ ගහන්නේ මේ. මේ වේදනාව ඇඟට එන්නේ ඉස්සෙල්ලා මේ බේත් බොනවා වේදනානාශක. මෙහෙට එනකොට සමහරු බේත් පතක් විතර කියනවා. ගිල ගිල තමයි ඉන්නේ. නින්දට පෙර නින්දට පසුත් බොනවද මන් දන්නේ. කැමරට පෙර කැමරට පසු. බේත් ගහගෙන ඉන්නවා මොකද මේ වේදනාව ඉන්නේ නැති වෙන්නේ. ඒකල කියනවා මේ බඩ බැඳගෙන භාවනා කරනවා මොකටද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. වේදනාව වෙනකොට වේදනානාශක ගන්න. ඉතින් රිවිදින පත්‍රයේ තිබුණා මේ දෙන්නේ කඩු පයික් කරන. ඉතින් ඒකේ කණිත කරන කියනවා මා මේ සඩනෙන් මිය යන බව දනුව. එහෙත් මට තුවාල නොකරව. කිය මේ වාසි බස්තරන. භාවනා කරන්න එන අයත් ඒ වගේ තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න යන්නේ. හැබැයි කැක්කුම් පිපුරුම් බෑ. එහෙම නැතුව නිකන් ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ ගිහලා එහා පැත්තේ බහින්න. ඒ නිසා වේදනාව තියෙන හැටි එනේව බලලා ඒ තියේදී සතිය නඩත්තු කරන්න පුළුවන්. මම කරලත් තියෙනවා කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් ඒ වේදනාව සියල්ලම දැනීම පල්ලයට යනවා. තවලීමක් කියවලා බලමු. තෙරුවන් සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම දැන් මෙතනෙයි කියා කය දෙස බලා සිටිමි. එවිට වරින් වර කම්පන චංචල සිදුවේ. වරින් වර සිතුවිලිද යමින් යමින් පවතී. පැය භාගයකට සැරයක් පමණ දිග හුස්මක් යන බව දැනේ. සක්මන් භාවනාව මම දැන් මෙතන යයි සක්මනට ගොස් බලා සිටිමි. සක්මන දෙපැත්තට පැද්දෙමින් යන බව දැනි. නිදිමත ගතියද පවති. මාගේ භාවනාවේ දැනට පවතින తත්වය මිසෙය. මාහට සුදුසු උපදේශක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට උතුම් නිවන් සැපතම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය අර නිදිමත ගැන ඔයිට පස් හය දිනක් සඳහන් කරලා තිබුණා. සමහරු ඒක ලස්සනට හසුරුවගෙන තිබුණා. සමහරු එකට යට වෙලා තියෙනවා. ඉතින් නිදිමත එනකොට අරමුණ මොකද වෙන්නේ? නිදිමත නැති වෙලාවේ අරමුණ කොහොමද තියෙන්නේ? ඒ අරමුණේ ගතිය නිදිමතත් එක්ක කොහොමද පරිණාමයට යන්නේ කියලා අරමුණට සාපේක්ෂව කතා කරන්න ගිය ගමන් නිදිමත යට යනවා අරමුණ පිළිබඳව අපිට විශාල ඇති හැටියක් තේරෙනවා. දැන් අපි අරමුණ පැත්තකට දාලා නිදිමත ගැන කතා කරන්න ගියොත් අරමුණ කොන් වෙනවා. අරමුණ අභාව වෙනවා. නිලීන භාවයටපත් වෙනවා. ඒ කොයි දේ වුණත් අරමුණට සාපේක්ෂව කියන්නේ. එතකොට තේනවා මේ අරමුණේ මොකද්ද ලකුණු වගේ පෙන්නලයි නිදිමත එන්නේ. කවදාවත් නිකන් එන්නේ නැහැ. අනේ පූර්ව ලක්ෂණ, පූර්ව නිමිත්ත දැක ගන්න පුළුවන් වුණොත් නිදිමත එන්නේ ඉස්සලා පෙන්නනේ පෙරහැරෙන් ඉස්සලා රචින් ජපතු කරනවා වගේ දැකගත්තොත් අපිට තේන ඕනම එකක් කල්යතුව දැක් ගත්තොත් පාන්නේ කරන්න ලේසි. ඒ නිසා ඒ නිදිමත එන එකට ලෑස්තිලා යන්න. ඒ නිදිමත එනකොට තමන් කරගෙන යන සක්මන් භාවනය සක්මනේ පීවරට මොනවද වෙන්නේ කියන එක බලන්න. අල්ලා ගන්න පුළුවන් වුණොත් මේ දෙක අතර සම්බන්ධතාවය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ජීවිතය පිළිබඳ නොදන්නා රහසක් ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අනිත් දවසේ එක නොදකින්න පතන් කියලා යන්න එපා. එනවා එනකොට කොහොමද ඒකට පෙර නිමිති පහළ වෙන්නේ කොහොමද අරමුණ වෙනස් වෙන්නේ කියන අරමුණේ ඉදිරියට යන්නේ කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන කියලා සිතන විට සිතයි කයයි යාළු වෙලා සක්මන පටන් ගත්තා. දෙපතුල පොළවට තද වෙන විට විදුලියක මෙන් වේගයෙන් හිස් මුදුන දක්වා දිවෙනවා. එවට ඇතිවන ඇතිවීම නැතිවීම විපරිණාමය කයටත් පොළවටත් සාපේක්ෂව අත්විඳිය හැකියි. ධාතුන් හතර දිනා කය තුල කෙරෙන රඟපෑම පර්යංකයට වඩා සක්මනේදී පහසුවෙන් නිරීක්ෂණය වෙනවා. වායෝ ධාතුව වැඩි බලයක් දක්වයි. කෙසේ වුවත් මේ පංචස්කන්ධය තුල පවතින ධර්මතාවය දෙයක් නැති දෙයක් කියවොත් නිවැරදිද කියලා හිතෙනවා. පර්යංක භාවනාව මුළු කයම එකම කුට්ටියක් වුණත් කුටි කුටි රාශියක් තිබෙනවා. නිහඬව තීක්ෂණව කොතනක් හෝ අරමුණු කරගෙන බලන විට විපරිණාමය නිරීක්ෂණය වෙනවා. ඉවරයක් කෙලවරක් නැති විපරිණාමය බලබලා කෙරෙන නිරීක්ෂණය తాවකාලික සතුටක් බව දැනෙනවා ධර්ම සුදුසු ධර්ම අවවාදයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔයි විපරිණාමේ නැති චිත්තක්ෂණයක් තියෙනවා කියලා බලන්න කෑම කනකොට හරි නිදා ගන්නකොට හරි අම්මා මැරිච්ච වෙලාවක හරි ගෙට ගිනි ගත්ත වෙලාවක හරි විපරිණාමේ නැත්තනම් කිසිම තැනක නැහැ. මොන જાතිය නළු නිලිය මාරුණත් එකම නාඩගම යන්නේ. ඒ නිසා ඒක දිහා බලාගෙන හිටියොත් తాවකාලික නැහැ ඒ සතුට. ඒක සදාතනික සනාතන සතුටක් තියෙන්නේ. කොයි දේ කොයි જાති ස්ථාවර කරන්න හැදුවත් එහෙම ස්ථාවර නැහැ. ඉතින් ඒ ස්ථාවර නැති බව දකින්න යන තරම් අපි ළඟ අභීත නිරීක්ෂණ ශක්තියක් තියෙනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකට සාක්ෂි දෙනවා. ඒකට නිකටල්ලි තියන්නේ චෙක් නිච්චන් දුක්ඛන් සංසාරේ කියන්නේ යන්න එපා. ඒ විපරිණාමයේ බලනාසුලුව බලන්නේ ඒක ඒ තරම් මුර ගහලා කියනවා. අපි මෙතෙක්කල් නොදැක්ක එකයි ප්‍රශ්නේ. ඒ නිසා ඒක తాවකාලික සතුටක් කියන එක පිළිගන්න බෑ. ඒ සතුටේම සතුට හරි මොකක් හරි. ඒ විපරිණාමයේ දක්නාසුලුව අවදි භාවයේ තියාගන්න ඒකට අප්‍රමාදී කියලා කියනවා. අවසරයි ස්වාමින් වහන්ස සක්මන තුල සිහිය පිහිටවන විට ඉරියව්ව පිළිබඳවත් ස්පර්ශයේ පිළිබඳවත් යන දෙකම මාහට ප්‍රගුණ වේ. ඒ තුල මං යමි. සමාවන්න ඒ තුල මං යම් ප්‍රීතිමත් අවස්ථාවකටපත් වේ. නොනවත්වා සක්මන තුලම වාසය කිරීමට සිටෙයි. තවත් අවස්ථාවකදී සිහිය කැඩීමට යමි. නීවරණ තත්ත්වයක් ගොඩ නැගී. ඒ වේලාවට ඒ නීවරණය හඳුනාගෙන එහි තිබෙන ආදීනවයත් කුසලයේ තුල වාසය කිරීමෙන් ලබන ආනිසංසයත් ගැන විමර්ශා කිරීම සිදු වෙයි. මේ අවස්ථා දෙක තුල යම් වරදක් වෙතොත් පෙන්වා දෙන ලෙසත් තවදුරටත් මා සක්මන වර්ධන වර්ධන තත්වයකට පත් කරගත යුතු ආකාරයත් කියා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ සක්මන නිකන් අර පිටියේ ක්‍රීඩාවට ඉස්සල්ලා ඇඟ රත් කර ගන්නා වගේ වැඩක් ක්‍රීඩාවල. එනිසා සක්මනේ පණ ගර්සව ගත්තට පස්සේ අපි ඉසව්වට යන්න ඕනේ. ඉසව්ව තමයි පරියන්කේ. ඒ ඇති කරගත්ත ශක්තියෙන්, ඒ ඇති කරගත්ත වීරියෙන්, ඒ ඇති කරගත්ත කර්මන්නේ භාවයෙන් හිත කර්මන්නේ වුණාට පස්සේ හේම ඉරියව කඩා ගන්න නැතුව, ශාක්‍ය කඩා ගන්න නැතුව පරියංග ඉරියවට ගිහිලා බලන්න අර ගත්ත ඇඟ රත් කරගත් එකෙන් කටයුත්ත කරන්න පුළුවන් ද කියලා. එතකොට පරියංගේ සහ තක්මන අතර නෑදෑකම හට ගන්නවා. එතකොට අපි ඉගෙන ගන්නවා. එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට කොහොමද අපි මේ සතිය වට්ටන්නේ නැතුව ගෙනියන්නේ කියලා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන යන්න මෙනෙහි කර පාදවලට සිත යොමා සක්මන් කළෙමි රළු සීත සිනිඳු දැනීම් දැනී නැති වී සිත පතුලේම පැවතුනි සිතෙහි විසිරීම සමනය වී ඇත සිතට ඊතා සතුටක් දැනුනි මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කළ විට සක්මන් මළුවේ කවුරුන් හෝ කතා කරන ශබ්දය ඇසී සිත විසිරී එකිනෙහිම සිතට ද්වේෂයක් ඉපදුනි. එදෙස හිසත් හරවා බැලීනි. මෙසේ සිදුවෙනවත් සමගම වරහන් තුල ද්වේෂසිත පිළිබඳව මගේ සතුටු සිත වරහන් තුල සතිය බිඳීමේ කාරණාව නිසා මෙය ඇති වූ බව වටහාගෙන මා විසින් මා විසින් සීලයක පිහිටා ඇති බව මෙනෙහි කර වරහන් තුල තරහා සුදුසු නොවන ලෙස වටහාගෙන නැවත සිත කර්මස්ථානයට ගෙන ඒමට උත්සාහ දැරීය. නමුත් ටික වේලාවක් යනතුරු සිත පාදයට ගැනීමට අපහසු විය. මෙම සිදුවීම ඔබ වහන්සේට ලියන හැටි සිතට ගලා එන්නට විය. සිත අනාගතයේ ඇති බව වටහාගෙන නැවත නැවත සිත පාදයේ තැබූ විට සිත පාදයේම වරහන් තුල පතුලේම සියුම් දැනීම් ඇති වී නැති වී ඒකාග්‍ර විය. පර්යංක භාවනාව සවස 3ට පර්යංක භාවනාවට වාඩි වී තුනුරුවන තුනුරුවනට ජීවිතයේ පූජා කොට කොපමණ වේදනා දැනුණත් භාවනාවේ සිටිමි යන්න දැඩි අදිෂ්ඨාන සහිතව ඉඳගතිමි. මම මෙතන යන්න මෙනෙහි කර කය බැලීමට පටන්ගත් විගස මුළු කයේම දුටුවේ වේදනා පමණි. එය දෙසම බලා සිටියෙමි. මා එසේ බලා සිටීමේදී සමහර ස්ථානවල වේදනාවේ අඩු බවක්ද සමහර ස්ථානවල වරහන් තුල කොන්දේ සහ දන හිසේ වේදනාව ඊට අධික ලෙසද දැනුනි. නමුත් එදෙසම බලා සිටින විට එය පරදවා හුස්ම රැල්ල දුටු වෙමි. නාසයේ මුලට සිත තැබුවෙමි. සිසිලසක් සමග හුස්ම ඇතුළු වී නාස්කුහරයේ වැඩි පපුව පෙදෙස පිම්බී තද ගතියක් දැනුනි. ඊතා කුඩා විරාමයකින් පසු නාස්කුහරයෙන් රස්නෙට ප්‍රස්වාසයේ පිට වී සැහැල්ලුවක් දැනුනි. නැවත විරාමයකි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස 10ක් පමණ අත්විඳින්නට ඇතැයි සිතමි. වේදනාව දරා ගැනීමට නොහැකිව දැස් හැර කකුල් දිග හැරියෙමි. එවිට මම ඔබ වහන්සේව දුටුමි. වරහන් තුල භාවනාවට වාඩි වෙන විට ඔබ වහන්සේ නොසිටියේය. මෙසේ විනාඩි 35ක් 40ක් පමණ වේදනාව බලමින් සිට ඇත. සිතට සතුටක් ඇති වී ඇත. වරහන් තුල කයෙහි සිත රැඳී බැවින් සිතට කනගාටුවකුත් ඇත. සිත වික්ෂිප්ත වූ බැවින් භාවනාව දිගට කරගෙන යාම පිණිස සුදුසු උපදේශක් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදී අර කවුරු හරි කතා කරන නිසා ඇති වෙන ද්වේෂය නැත්නම් හිත වික්ෂිප්ත භාවයටපත් වීම වගේ දේවල් දැන් හොඳට පේනවා තාම පාලනය කරගන්න බෑ. තාම යයිවට යට වෙලා නෝන්ට ඉතින් ගහ බැනගෙන නැහනේ. ඔම ඉදිරියට යනකොට දවසක් එනවා අර වගේ කවුරුත් කතා කරලා තරහ යන්නේ නැති වෙලාවක් එනවා. හිත වික්ෂිප්ත වෙන්නේ නැති වෙලාවක් වෙන තේනවා මේ භාවනා කරලම තමයි මේ දියුණුව ලබන්නේ. ඒ දියුණුව ලබන බව දැනගන්නේ අර වගේ කතා කරලා හිටියට තරහ යන්නේ නැහැ. වික්ෂිප්ත වෙනාට ගණන් ගන්නෙත් නැහැ. මම මේක සක්මන මැද ඉඳන් කතා කරන කට්ටියට ආවඩන කතා කරනව නෙවෙයි. මට වුණා නම් කන රත් වෙන්න ගහනවා. මේ ධක්මනිත් ඉඳගෙන කතා කරගෙන දෙයක් වුණත් තියෙන්නේ මේ කොහෙවත් කතා කරන්න එපා. නමුත් අර ඒකට භාජන විනය කරන්න කියන තියෙන දවසක් එයි මට ඔය ධක්මනේ කවුරු කතා හිටියත් මට ගණනක් නැති කියලා. එයා ඒ දවසේ එනකොට තේරෙයි එදා කේන්ති ගිය බව නම් දැනගත්ත නිසායි අද දන්නේ කේන්තියක් නැහැ කියලා. කියලා ඒකෙන්ම තමයි අපි ඉනිමකක් කරගෙන කොට වෙන්නේ. ඉතින් එදාට තීරුම් ගත දවසට වේබුසයිඩෝ සඳහන් කරනවා අර කතා කරපු දිනට ගිහිල්ලා ස්තුති කරන්න හිතෙනවා. ඔය දෙන්න නිසා තමයි මට පුළුවන් උනේ අද යන් තරහ යන්නේ නැති බව තේරුම් ගන්න. නමුත් ඒ තරමටම අමන වෙන්න එපා. හිතින් ස්තුති කරලා නතර කරන්න කියනවා. නැත්නම් අපිත් කතා කරලා අහුවෙනවා. ස්තුති කරන්න කියන්නේ. එහෙම ස්තුති කරන්න පුළුවන්. අපිට කරන හැම කරදරයක්ම අපි වාසියට හරව ගන්න. හැබැයි ඒක කාටවත් මේ ලක්මනේ කතාවෙන් කරන උනන්දු කිරීමක් නෙවෙයි. ඉතින් වේබුසයඩෝ කැස්ස උපමාවකට ගන්න. ඥානපෝනික සාංශයේ මැස්සෙක් උපමාවට ගන්න. ඉතින් උන් ඒ එනම මේ මැස්ස එලවන්න ගත්තොත් දිගට වෙනවා. දැන් මේ වගේ 90ක් 100ක් භාවනා කරනකොට එක්කෙනෙක් විනාඩියකට එක කැස්සක් කැස්සාම ඉතින් මුළු පැයටම තියාගන්න පුළුවන් කැස්ස. විනාඩියක සැරයක් එක්කෙනෙක් අහිනවා නම් විනාඩි 60ම කැස්ස. ඉතින් ස්තුති කරගෙන යන්න තියෙන්නේ ඔබ කැහපන්. මමක වැඩේ යනවා. භාවනා කරන යෝගාවචින් කියන්නේ කැහිබෙල්ලෝ කියලා. වැඩිම කයින්නවා මොකද වෙනදා ඉන්නවට වැඩිය උගුරකට කහන ගතියක් නලියන ගතියක් එනවා ඒක මා බුදුම වැඩේ මම කරන්නේ අර වැල්මිය අපාපයින් නැත්තම් කැස්ස වෙනවා ඒ නිසා කැස්ස ආවත් වැස්ස ආවත් ද්වේෂය ආවත් කවදා හරි මම දැන් මේ ගණන් ගන්න නැති මට්ටමට ආවයි කියලා කියන්නේ ඒක ඒක කාලමේක හරහා කිල්ලම මිසක් කාගවත් ඉන්ද්‍රජාලිකින් අතර වෙන්නේ නැහැ එදාට තේරෙයි මම මේ ගමන දැන් ඉස්සර වගේ කටුක රෝසන නැහැ මට ගණන් ගන්න නැතුව යන්න පුළුවන් කියලා. ඒ නිසා මේව සටහන් කර තබා ගැනීමම තමයි තමන්ම හිතියට වැඩි ඉදිරියට යනවද නැද්ද කියලා දැනගන්න. අනිත් එක අනික් අයටත් ඒක ආදර්ශයක් වෙනවනේ. ඒක නිසා ඒව ඉවර වෙනකන් මේ පරියා මේ වැඩමුළු ඇතුළතදීම අත්දැකීම් අත්දකින් ලැබේවා. තව තව සක්මණේ කතා කරගෙන සිටීවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ විනාඩි 45ක් පමණ සක්මනකින් පසු පර්යංක භාවනාවට වාඩි උනේමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කය සැහැල්ලු කරගෙන සමබරව වාඩි වී ඇද්දැයි නැවතත් පරීක්ෂා කළෙමි. ඉරියව්ව අවබෝධ කරගෙන මම දැන් මෙතනෙයි සිතා සියල්ල අමතක කර උඩුකයට සිත යොමු කර දෙයස් වසාගෙන බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයයි මෙනෙහි කරමින් සිටින අතර ටික වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට විය. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දෙස මා සමීපව බලා සිටියෙමි. නාසිකාග්‍රෙහි හුස්ම රැල්ල ගැටෙන බව දැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙකම වම්නාස් පුඩුවෙන්ම ඇතුල් වී සමවඬ වම්නාස් පුඩුවෙන්ම ඇතුල්වන පිටවන බව දැනුනි. නාස් පුඩු පුරවාගෙන ඉහළට ඇදී ආ ආශ්වාස වාතයේ යම් සිසිලසක් ඇති බව දැනුනි. ප්‍රස්වාස වාතයේ නූලක් මෙන් වේගයෙන් පහළට ඇදී යන බව දැනුනි. ආශ්වාසයේ හා ප්‍රස්වාසයේ මුල මැද අග නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ කෙළවරත් ප්‍රස්වාසයේ මුලත් අතර විරාමය අත්විඳෙමි. මෙසේ ආශ්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණය කරමින් සිටින අතර මාගේ සිත මටම ආවේනික විහිංසා සිතුවිල්ලක් කෙරෙහි විනාඩි 4ක පමණ කාලයක් ඇදී ගොස් සිටින බව මට අවබෝධ විය. මා ඒ ගැන පශ්චාත්තාප නොවුනි. සිතේ ස්වභාවය මෙය බව අවබෝධ කරගෙන චිත්තුප්පාදයක් ඇති කර ගනිමින් ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු කිරීමට උත්සාහ කළෙමි. නාස්පුඩු පුරවාගෙන ඉහළට ඇදී එන ආශ්වාස වාතයේ කෙටි බවත් පහළට ඇදී යන ප්‍රශ්වාසයේ දීර්ඝ බවත් හුස්ම රැලි දෙකක් අතර විපරිණාමයත් හඳුනා ගැනීමෙනුත් සිත ආනාපානයට යොමු වී ඇති බව ප්‍රත්‍යක්ෂ විය. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ මුලැමැද අග හා විරාමය නිරීක්ෂණය කරමින් විනාඩි 40ක් පමණ ගත වූ විට මුලදී ගොරෝසුවට තිබූ හුස්ම රැල්ල සිහින්වන ආකාරයක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් උපදෙස් සඳහා මෙය ඉදිරිපත් කරමි. ශ්‍රී සද්ධර්මයේ අපට පහදා දී අපව සසර කතරින් එතෙර කරවීමට දිවාරය නොබලා වෙහෙස දරන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට වහවහා නිර්වාණ සුවයම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මේකේ සඳහන් කරලා තියෙනවා චිත්තෝත්පාදේ කියලා ඒක ඇත්තට සතුප්පාදේ කියලායි. හරි වචනේ තියෙන්නේ නන්නත්තර වෙච්ච හිත නැවත සති අරමුණේ පිහිටවනකොට ඒකට කියනවා සතුප්පාදෝ දන්දා භික්කවේ උප්පජ්ජති සතුප්පාදෝ මේ ආත්මේ හොඳට භාවනා කරපු කෙනෙක් ඊගාව ආත්මෙට ගියත් මරණ මොහොතේ මොන්න තරම් සුනාමියක් ආවත් හොඳ තැනක ගිහිල්ලා උපදිනවලු ඒකල කල්පනා කරලා බලනවනේ මේ මම මේ මැරෙන වෙලාවේ හරි කලබලෙන්නේ හිටියේ. මේ ස්වර්ගයකට ආවේ කොහොමද කියලා. හොඳ තැනකට ආවේ කොහොමද කියලා. එතකොට දන්දා බික්කවේ උපජේ සතුප්පාදෝ කියලා බුදුසසුන් සඳහන් කරනවා. ඒක කල්පනා කරලා මං ගියාත්නේ සතිය වඩලා තියෙනවා. ඒ සතිය වඩපු නිසායි අවසාන චිත්තක්ෂණය මට මම අත දැම්මේ නැති වුණත් හරි තැනකට ගෙනත් තියෙන්නේ කියලා එයාට කල්පනා වෙනවලු. ඊගාවාත්මෙදිත් මම මේ ආත්මේ සතිය පිහිටවලා තියෙන නිසායි සතිය අරසාව මම දන්නේ නැතුණත් මරණ වෙලාවේදී ලැබෙනවා කියලා. ඉතින් ඒකට සතුප්පාද කියන වචනය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒක තමයි මේ හිත පිට ගියාම කලබල වෙන්නේ නැතුව බලනවා පුළුවන් තරම් මරණ මොහොතදීවත් හිත කලබල නොවීම සඳහා ආපහු ගන්න පුළුවන් කියලා. අබ්බෙන් සතුප්පාදයට පුහුණු කරනවා හිත. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව කෙටි සටහනක් මේකේ තියෙන්නේ. ඉතින් හැම කෙනාටම මේක මේ අභ්‍යාසයක් වෙනවා පෙරහුරුවක් වෙනවා බාධාවක් බාධාවක් විදිහට ගණන් ගන්න එපා. බාධායෙන් පස්සේ කොච්චරක් සතුප්පාදය චිතුප්පාදේ කියලා මම හිතන්නේ කියුනේ එහෙම නෙවෙයි සතුප්පාදේ කියලා කියවෙන්න ඕනේ. ඒක කරනවා නම් වැඩමුළුම ගා සාර්ථකයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාදයේ යටිපතුලට දැනෙන තද ගතිය දෙස බලමින් සක්මන් කරමි. ඒ අතර විටක උදාහරණ මේ ගැන ස්වාමින් වහන්සේට කිව යුතු කරුණක් බව දැනි. ඒ සිතුවිල්ල ඉවර වෙන බව නොදැක්ක හොත් ඒ ඔස්සේ ලියන හැටි පැහැදිලි කරන හැටි ආදී විවිධ කතන්දර වැළමින් ඇදෙන බවක් ඒ බව දෙකිය නොහැකි වූ විට කායික ක්‍රියා වාචික වචී කර්ම කරන්න යන බවක් පෙනී. උදාහරණ ඒ කරුණ ස්වාමින් වහන්සේට ලිවීමට පෑනක් කොළයක් සොයාගෙන පවා යයි. මෙහෙම සිතුවිලි බව හෝ කතන්දර වැල් හදන බව නැවත කොයි වේලේ හෝ දකින විට පතුලේ දැනෙන තද ගතියට නැවත සිත එන බවක් දකිමි. මෙලෙස කුමක් හිතට ආවත් එය දකින විට නැවත අදාළ අරමුණටම පැමිණෙයි. දෛනික කටයුතු වන වැසිකිලි අතුපතු ගෑම් පවා මෙලෙස දකිමින් කිරීමට උත්සාහ කරමි. මෙහි ಗುಣදොස් ඇතොත් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. එහෙම තමයි ලව් කරන කාලේ මොනවා කරුවත් මේ කෙල්ලෙත් එක්කට මේ කියන්නේ කොහොමද කියන කතාව තමයි තියෙන්නේ. කෙල්ල තමයි ගොඩක් වෙලාට කොල්ල ගැන හිතන්නේ. ඉතින් කියනවා ලිපියේ කොළයට ඔළුව නමනකොට ඇත් දෙක පිය වෙනවා. කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති දේ පරිවිරජිනේ ඔබට මම තාම ආදරෙයි. මණිකේට මම ආදරම්. මණිකේත් මට ආදරම් නේද? මණිකේ මට ආදරම් නම් මල්වත්තේ කොළනසි ගශනකට වාරුම්. ඒ ස්වාමීන් වහන්සේට ලව් ලෙටර් ලියලා ඉන්න එක තමයි කරන්නේ. ඔයගොල්ලෝ ගෙදර ගියත් උච්චරයි. ගෙදර ගියත් මේ මට ලව් ලෙටර් ලියලා ඉන්නේ. ඉතින් මමත් කරන්නේ ඒක එහෙම රීඩිරෙක්ට් කරන බුදුහාමුදුරන්. එද්දසේ කපලා දාලා දාන ලොක්කගේ නමර දාලා දාලා නිකන් ඉන්න මොකද මගේ තැපල් පෙට්ටිය පිරීලා තියෙන්නේ. ඒ කාලයක් කොහොම තියෙනව අප්පා බැන්දට පැතුක නැති වෙනවා. ඒ නිසා අපි ඔක දිගට කරගෙන යන්න නරකක් වෙන්නේ නැහැ. මං හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. ඒ නිසා කරන හැම වෙලාවෙදීම ලොකු සාන්තික කිව්වේ වෙන තාලයකට. ලොකු සාන්තික කිව්වේ නිතර මට මං වැඩි හිටියෙක් ගාව ඉන්නා වගේ තේරෙනවා. ඒ නිසා දොරක් හයියෙන් වැස්ස වැහුවත් කැස්සත් ලොකු සාන්තික කියනවා චි මං කරපු වැඩේ හොඳ නැහැ. ලොකු හම්ස කෙනෙක් ඉන්නව නේද කියලා. ඉතින් මං උපස්ථානට ගියාට පස්සේ ඔය හුඟක් වෙලා ගත්තා මට කියලා දෙන්න. කියලා ඔය නමටත් ඒ මං කිව්වා ඔබ හන්ති කොහොමදත් ඉන්නවද? ඉතින් මට වැඩි ටික ඉන්න. ඒක නෙවෙයි මම මේ කියන්නේ හිතට මොන දේ කරත් මේ කාටරි මම වාර්තා කරන්න ඕනේ නැත්නම් අසෝලාගෙන් අවසරයක් ගන්න ඕනේ. අසෝලාට වත පුරවන්න ඕනේ කියන එක හිතේ තියෙනවා. ඉතින් ඒලට අපි හැම වෙලාවෙම ඉන්නේ පුත්‍රජාන වංශික කෙරේ, දංගයා කෙරේ, ධර්මයේ කෙරේ නතු වෙච්ච බවකින්. පවක් කරන්න වෙලාවක් නැහැ. එහෙම නැතුව කෙල්ලෙක් කොල්ලෙක් පිළිබඳව හිතන්න ගත්තොත් සල්ලි හොයන්න පටන් අරගත්තොත් ගෙවල් දොරවල් ගැන කිව්වොත් පිනක් කරගන්න වෙලාවක් නැහැ. අරකමයි තියෙන්නේ. ඒක නිසා කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඒ නිසා අදාහගම් අදාහපන් හොඳ දෙයක් ඒ පැත්තට ඔළුව දාගෙන හිටියත් ඇති. ඒක උනාට පස්සේ තේරෙනවා බුදුහාමුදුරු කොච්චර පාරමිතා පුරන්නද කියලා අපිට මේ වගේ බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ නිසා අපිත් කවදා හරි අනික් අයටත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න නම් සත්‍ය කඩාගන්න එපා. දිගටම සත්‍යමත් වෙන්න. ඒතකොට ඊටු ශාසනයෙන් වෙන්න ඕන ටික වෙයි. අපි යනවා ඊගාලියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. සක්මන සක්මන් භාවනාව සක්මන වම දකුණ ලෙස සතිමත්ව කරගෙන යමි. පාදවල පතුලේ සමවන්න පාදවල පතුල් ලනුපැදුර මත ස්පර්ශවන ආකාරය වරහන් තුල විලුඹ සිට ක්‍රමයෙන් අනෙක් ඉදිරි කොටස් ස්පර්ශවන අතර අනෙක් ඇඟිලි වලට පසුවයි මහපට ඇඟිල්ල ස්පර්ශවන්නේ මෙම ගැටෙන ආකාරයේ දෙස විමසිලිමත්ව බලන විට පාදවල බර එකකින් අනෙකට ගලා යන ආකාරය දකි වර එක ශරීරයේ බර එක් කකුලකින් දරයි මෙවිට පීඩණය වැඩි වේ අනෙක් පාදය පොළවෙන් ඉසී සැහැල්ලු වෙයි. සෑම පාදයක්ම ඉදිරියට තබන විටම එම කකුල ස්ථාන කීපයකින්ම නැවී ඉදිරියට යයි. මේ සමග ශරීරයද ඉදිරියට ඇදෙයි. පාදයේ තබන විට සහ ඔසවන විට ඇතිවන නාම රූප ධර්මවල ඇතිවීම නැතිවීම වැටහි. සිත කය සැහැල්ලු වේ. අවශ්‍ය උපදෙස් වේනම් කාරුණිකව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව සමබරව සමමිතිකව ආයා ආසනයේ ඉඳගෙන කය වෙත සිත යොමු කරමි. නාසිකාග්‍රයට සිත යොමු වේ. හුස්ම රැල්ල හිමිහිට ප්‍රකට වේ. ඊයේ රාත්‍රියේදී වෙනස් අත්දැකීමක් ලැබුණි. හුස්ම රැල්ල ගොරෝසුවට දැනෙන්නට විය. තරමක් අපහසුය. එහෙත් හුස්ම රැල්ලේ ඉහළ යත් ඉහළ යාම පහළ යාම දැක්කෙමි. මෙසේ ටික වේලාවක් කරගෙන යන විටද සතිමත්ව ඕනෑකමෙන් කරගෙන ගියෙමි. හුස්ම රැල්ලේ දැඩිකම වෙහෙස කර නිසා හිමිහිට ගණන් කරන්නට පටන් ගත්ෙමි. හුස්ම රැලිවල මුල මැද අගද පෙනී, විටින් විට හිස්තැන්ද පෙනී. තවමත් වෙහෙස කරයි. හුස්ම රැලි 200කට ලං වූයේය. ගමන් තවත් කළ හැකිය. එහෙත් වෙහෙසයි. සුළු වශයෙන් සියුම්ව ඇත. සතිමත්ව පිටතට හිත නොයයි. සැප්පෑයකට ආසන්නයි වෙහෙස නිසාම භාවනාව නතර කළෙමි. ස්වාමින් වහන්ස මා කළ යුතු යමක් වේ නම් කාරුණිකව උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. එදිනෙදා කටයුතු කෙරේ තරමක් දුරට සතිමත් වෙමි. තෙරුවන් සරණයි. ඔයි මං කියන්න පටන් අරගත්තේ සක්මන් භාවනා කියන්නේ ඉස්සලා මං කරන්නේ ආනාපාන කියලා වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. නොමග යනවා. පරියන්කීදී නම් කිව්වට කමක් නැහැ. ඒ වගේම මුලින් මුලින් අරමුණත් එක්ක ඉන්නකොට හරි වෙහෙස ගතියක් දැනෙනවා. මොකද ඒ අරමුණ මාරු වෙනකොට තියෙන කාමේ නෑ නේතන. ඒක නිසා ඒ වෙලාව මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරත් කිසි රුචියක් නෑ. ඇදලා යනවා නිකන් මේ කොයිසලාම ඉඩමක් අස්සද්දට වෙලා වගේ. ඒක මට්ටම් කරලා වතුර බඳින්න හදාගෙන වැඩ ටික කරනකම් හරි අමාරුයි. පස්සේ ඉතින් ටිකෙන් ටිකට ටිකෙන් ටිකට ඔක මේ ගොවිතැන් කරන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න වෙලාවදී මේ වෙහෙස තේරෙනවා මේක කවුරුත් උපයලා දෙන එකක් නෙවෙයි. මම මගේ දාඩිය මහන්තේ මං උපයන්නේ. කියලා ඒ වෙහෙසකර මට්ටම පෙන්නට පස්සේ තේරෙනවා ඊට පස්සේ හදාගත්ත පාරේ ගොඩක් දුර යන්න පුළුවන්. ඒ නිසා මේ වෙහෙස ප්‍රයෝජනවත් දෙයකට යෙදෙන්න. තමන් පේ ආත්ම කුසලයක් සඳහා, අර්ථ සිද්ධියක් සඳහා, කරුණාවක් සඳහා, කෙලෙස් නැතිවීම සඳහා ඒ නිසා අපි ඒකට මෙච්චර වේදම් කරන එකේ ඕක ගැන එච්චර වෙහෙස ගන්න නැතුව දිගට ඒ වෙහෙස සාසනික දෙයක් වශයෙන් සලකා ඉදිරියට යන්න ඊට අමතරව විශේෂයෙන් කියන දෙයක් නැහැ. තිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකයේ හිඳගෙන බලා සිටිනා විට ඇතුළත විතර්ක වලට සිත යොමු වෙයි. එම විතර්ක සුළු වේලාවක් සුළු වේලාවකින් ඇති වී නැති වී යනු පෙනෙයි. කයෙහි තද ස්වභාවයක් වේදනාවක් සහ වරින් වර පැමිණෙයි. සමාවන්න වරින් වර පැමිණෙන සිතුවිලි මේ මෙතන එළියෙන් දැනගන්න බැලීමට සිතට ඕනෑ. ඉන්නේ අන්ධකාර තැනක. ඉතින් ඒක පේන්නේ නැහැ. එක්ක මෙතෙන් එන්න නැත්නම් ලයිට් එක දාලා දෙන්න. සිතට ඕනෑ කමක් නැත. වරහන් තුල පෙරදී ඒවාට සිත යොමු කළ විට සිත පොලාපනින ස්වභාවයක් වැටහුණි. සිත තුල පැහැදිලි බවක් නොමැත. කය පුරාම ඒකාකාරී ස්වභාවයක් වැටහි. සමස්තය දෙස බලා සිටියෙමි. සමහර අවස්ථාවලදී වේගයෙන් ගලනවා මෙන් වරහන් තුල හිස මුදුනේ දැනී නොදැනී යයි. ස්වාමින් වහන්ස මෙසේ සිත අරමුණු නොගෙන සිටීම හා විතර්ක ඔස්සේ වරින් වර සිත දුවන බවද වැටහෙයි. තවද මෙම විතර්ක නල් විතර්ක නලල පෙදෙසට හෝ හිස පුරාම වන්නට දැනෙන්නට වන අතර එය දුකක් ලෙස වැටහි මෙය දරා සිටිමි තවද වරින් වර සිත දෙස පැහැදිලිව බැලීමට හැකිවන අතර එහිදී හටගන්නා රාග ద్వේෂ වලදී පෙනෙන දේ තුල නොව බලන සිතෙහි මෙම රාගයේ දේශයේ ඇති බව වැටහෙයි. ඇතැම් වේලාවට මේවා දිගේ යන බව වැටහි නැවත මධ්‍යස්ත වෙයි. වරින් වර හටගන්නා බයත් සැකයත් ආදිය හඳුනා ගැනීමට හැකි වෙයි. පර්යංකයේදී සක්මනේදී සහ සාමාන්‍ය ජීවිතයේදී සිතේ తত্ত্বය මිසෙය. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය අපි වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා හැම වෙලාවෙම ඇතුලින් විතක්ක ਵਿਚාර කරනවා. ඊට පස්සේ ඒක විපහාරය තමයි වචනයක් වෙන්නේ. ඒ නිසා කතා කරන්න ඉස්සෙල්ලා හිත වෙහෙස වෙනවා. ඇතුළත කතා. මේ කොයි විලාකාරී විතක්ක ਵਿਚාර දැක්කොත් එහෙම පේනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් චිත්තක්ෂණයක්වත් විසු බලන්නේ නැතුව හිතේ කතාව. පුදුම විදිහට ඒකට ඉන්ධන දහනයක් සිද්ධ වෙනවා. සෙනඟක් එක්ක ඉඳ ගියොත් ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා කිලෝරක්ම නැහැ. ඒ මැදට අනික් කට්ටියත් අපි අවශ්‍යනවා. අපිත් අනික් කට්ටිය අවශ්‍යනවා. කැලේකට වෙලා පැත්ත කරලා ඉන්නකොට තියෙනවා ඒව නැති වුණත් මේ හිත තනියම දොඩමළු වෙනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපි මේ කන කෑම මොනවටද දිය වෙන්නේ කියලා. එතර පේනවා ඕනෙම යන්ත්‍රයක් වැඩ කරනකොට ඒක ඝර්ෂණයක් තියෙනවා. යන්ත්‍රය දුවනකොට පිටිමැදෙනවා. කැපෙනවා. ඒ වගේ තමයි මේ විතක්ක විපහාරය. එතන මේ විතක්ක ਵਿਚාරද කිසිම කෙනෙකුට තේරෙන්නේ මේ කතා කිරීමේ තියෙන ආදීනාව. අපි කතා කරන ගමන් පුදුම ශක්තියක් වැඩෙනවා. ඉතින් අපි හිතනවා අපිට විතරයි කතා කරන්න පුළුවන් සත්තුර කතා කරන්න බෑ නිසා කතා කරන්න ඕනේ. නමුත් කතා කරන්නේ අහගෙන ඉඳත් හරි වෙහසයි. ඒ නිසා කවදා හරි ඒක හොඳට තේරුණාට පස්සේ අපි කතා නොකරන විතරනේ කතා නොකරන පරිසරයකට විවේක වෙන්න යනවා. ඒ විවේකේ තමයි අපි අපි කෙරේ අනුකම්පාව කරන එකම දේ. මේ ගණයා කෙරේ කුලයා කෙරේ ඉන්නකොට නම් ආය මොකුත් නැහැ උදේට කසපාර 100යි දවල්ට කසපාර 100යි රැයට කසපාර 100යි සහිත හිරගයක් තමයි. බඳිනවටත් කියන්නේ හිරයක් ගන්නවා කියලා. ඉතින් බඳින්න නැත්තේ කියලා ආපුවම අධිකාරම් මාත්‍ය කියනවා මාත්‍ය හිරේ වැටෙන්නේ කමද කියලා. නැහැ. ඒක තමයි ඒක තමයි බඳින්නේ නැත්තේ. බඳිනවා කියන්නේ හිරයක් ගන්නවා තමයි. ඉතින් ගෙදර ගෑනට මොනවා කිව්වත් ඉවරයක් නැහැ. වේක ගන්න. දෙක කනපුවාම ඉතින් කියනවා මේ අපේ මිනිහට තරහා යනවා. තරහා නැතුව වෙන මොනවා කරන්නද? ඉතින් මේක වෙලා තියෙන කැලේකට ගිහිල්ලා දාන්නකෝ. ඒත් අර හිතේ තියෙන චපල ගත කච කචේ බෙලි කටුමල් ලොහොල්ලන්නා වගේ කොයි වෙලාවෙත් එන එක දැක්කට පස්සේ තේරෙනවා සෙනගක් එක්ක ඉන්න එක මොන කර්ම දෝෂයක්ද කියලා. මොන වාතයක්ද කියලා. ඉතින් ඒ වර තුනක් දුන්නට පස්සේ අගස්ති මුනිවරයා කිව්වලු මේ අසත්පුරුෂ සංසවණින් වේවා. ඒකටි තව රැදෙන. ඒකටත් කියලා අසත්පුරුෂ සංසවණින් වේවා කියලා. ආයෙත් රැද. ඒකත් කියලා ඊට පස්සේ කි ඇයි කියලාලු සක්‍ර දෙවෙන්ද. ඊට පස්සේ කිව්වලු මේ අසත්පුරුෂොත් එක්ක ඉන්න වෙච්චාම මේ කරන්න වෙන කතාවේ වෙහෙස මන් දන්නේ නිසා මට මොනම වරයක්වත් එපා. වර තුනම ඉල්ලන්නේ එකයි. ඒ තුනමත් දීලා අල්ලන අල්ලන දේ රත්තරන් වෙන්න පාරයක් දීලා රත්තරන් දේවේන්ද්‍රයා ගියා. ඇවලු ඇයි එච්චරම මේ මේ අසත්පුරුෂ සංසේවනේ අයින් වෙන්නේ මට ඇති වෙන්න දැකලා තියෙනවා ඒක. මම රජකමක් දාලා ආවේ ඔක්කොම දාලා ආවේ මට පිරිසක් එක්ක නොවේවා. තනිකර වැලේ ඉඳලා කරන වැඩ වෙනුවට තනිකරව ඉඳලා කරන හදන දේ දැනගන්න ඕන නම් කග්ගවිසාන සූත්‍රය කියවන්නේ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ මට තනික කඟ වේනගේ තනි අඟසේ තනි වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතකොට ওই වෙහෙස ටිකක් අඩුයි. තියෙනව නම් තේනවා කවුරුත් දීප ගන්නේ මම්ම කරගත එක. දොස් කියලා වැඩක් නැහැ කියලා. එහෙම නැත්නම් අපි හිතනවා මේ අහල පහල ඉන්න අය අල්ලපු ගෙදර මිනිස්සු රේඩියෝ එක දාන ඉඳ තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. නෑ. රේඩියෝ දැම්මේ නැතත් ඇතුලේ කච කචේ යනවා. අන්න ඒක දැක්කන්ට ලැබේවා. ඒක වෙහෙස වුණත් ඒක සත්‍යයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැඩි අදිෂ්ඨානයකින් යුතුව වැලිමලුවේ සක්මන ආරම්භ කළෙමි. මුලින්ම වම හා දකුණ ලෙස දැනෙන තරමට ටික වේලාවක් සක්මන් කොට දෙවනුව එහි දැනෙන රළු සුමුදු උණුසුම් සීතල බවද හොඳින් වැටහෙන තුරුම සක්මන් කළෙමි. පසුව දෙපා වල ඉදිරිපස කොටසින් පාදය පසුපසට තල්ලු කරන සැටිත් සන්ධි වලින් පාදය ඉබේම එසවෙන සැටිත් බොහෝ වේලා බලා සිටියෙමි. පසුව පාදය ඕවලාකාරව ගමන් කරන හැටිත් එහි අවසානයේ දැනෙන හිස් තැනද දැක්කෙමි. මේ සියල්ල අතරතුර බොහෝ වාර ගාණක් සිත පිට ගිය නමුත් යලිත් ගෙන ඒමට හැකිවිය. මෙතෙක් පර්යංක වලදී දෙපා වලට සිත ගැනීමට අසීරු කාර්යයක් තිබුණු බැවින් මෙම සක්මන දැඩි අස්වැසිල්ලකින් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. සක්මන් භාවනාව අවසන් කොට පර්යංකයට පැමිණියෙමි. සක්මනේ සිදු වූ ආකාරයටම සිත පිට යාමට නොදී තබා ගැනීමට අදිටන් කරගත්ෙමි. පසුව පර්යංකෙහි සුව පහසුව වාඩි වී මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට ඉරියව්ව දෙස බලා සිටියෙමි. එය පිරමීඩයක ආකාරයෙන් දැකගත්ෙමි. ඊට පසුව ආනාපාන සතිය දෙස බලා සිටියෙමි. එහි ගෙවී යාමක් නොදැකම නින්දට වැටීමක් වැනි ස්වභාවයක් දැනුනි. හිස සහ කඳ ඉදිරියට නැමීමන බවක්ද දැනුනි. වහාම කඳ කෙලින් කළත් පර්යංකය තුල එසේ නොවන වාර ගණනක් සිදුවිය. සමාවන්න එසේ බොහෝ වාර ගණනක් සිදු විය. ඇහැරුණ විට ආනාපානය මෙනෙහි කළත් ඉක්මනින් නින්දට වැටීම සිදුවේ. ගරු ස්වාමින් වහන්ස මෙය කෙබඳු තත්වයක් දැයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේක දෙතුන් පළක කියලා තියෙනවා අරමුණට ආපහු ආවයි කියලා. ඒක නම් ලස්සනට ලියලා තියෙන බෑ අරමුණු පෙනිච්ච හැටි ලියලා නැහැ. එතකොට මේ පෙනිච්ච හැටි බලනාසුලුව නම තේනවනම් ওই නිදිමත ගතියටත් ඒකේ උත්තරයක් තියෙනවා. අනිත් එක තමයි අර බාධක කරදර නැති වෙනකොට හිතේ බීම නිඳට වැටෙනවා. ඒ නිසා බාධක කරදර නැති කිරීමට කරන භාවනා ප්‍රයත්නයේ ප්‍රතිඵල ලබන්න නම් මේ භාවනා කරදර නැත්ත්වයට අවදි වෙන්න හිතාගෙන යන්න ඕනේ. නිින්ද යන්න නෙවෙයි ඒකට කියනවා අප්‍රමාදය කියලා. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. ඒ නිසා භාවනා කරලා විතරක්මදී භාවනා කරලා ලැබෙන ඒ කෙලෙස් නැති ඉතිපිලි නැති බාධක නැති තත් වෙනකොට හිත අවදියෙන් බලහින්න පුළුවන් නම් Taman දිනාගත්ත රජේ රජයක් රටක් ඉන්නා වගේ ගන්න පුළුවන්. මේක වෙලා තියෙන්නේ ඒකේ වෙනකොට දන්නේම නැතුව කරද නැති වෙනකොට ඉස්සරහට වැක්කෙනවා නින්දට වැටෙන ඉඩ තියෙනවා. අද යන්නේකට ඊගාව දවසේ සූදානම් වෙලා යන්න. ඒකට ටික ටික ටික ටික මේක ජය ගන්න පුළුවන් මේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන කියලා හිතෙන විට සිතහා කය යාලු වෙලා දෙපතුල පොළවට තද වෙනවා තෙරපෙනවා ගුලි වෙනවා දියාරු වෙලා යනවා පාලනයකින් තොරව විසි වෙනවා දෙපතුලේ සිට හිස් මුදුන දක්වා වේගවත් විපරිණාමයක් නිරීක්ෂණය කෙරෙනවා සිතට කයට දැනුණ සරල පහසු ගතිය නිසා නොදැනීම hina ගිහින් සතුට හා සැහැල්ලු ගතිය මගේ කරගෙන නේද hina ගිහින් තියෙන්නේ කියලා දැනුණා හිතුණා අනිත්‍ය දෙයක් නিত্য කරගෙනයි සිතමින් නොකඩවාම සක්මන් කළා ගෞරවනීය ස්වාමින් වහන්සේ ටික වේලාවක් සක්මන් කරන විට දකුණු කකුල පොළව මතින් එසවෙන විට සුදු රිදී පැහැති නූල් දෙපොටක තුන් පොටක ප්‍රමාණයේ එකිනෙකට නොගැටෙන ආකාරයට විලුඹ සමග එස වුණා. ඒ දෙපය දැක්කා පිරිසිදුයි පැහැදිලි. ඒ ගැනත් විතර්ක පහළ වුණා. නමුත් මේ කිසිවක් සක්මනට බාධා කරගත්තේ නැහැ. අභ්‍යන්තරයේ දැනුම් දුන්නේ අනිත්‍ය දේ මගේ කරගන්න එපා කියලා වාගේ. හිමිහිට ගොස් පර්යංකයට වාඩි වුණා. ලොකු කුඩා ભેදයකින් තොරව ගුලි ගුලි ගොජර වශයෙන් ඇති වෙනවා නැති වෙනවා. කය තුල ගැස්මක් වේදනාවක් ඇති වූවා. නිරීක්ෂණය කෙරෙනවා මිසක ඇලීමක් ගැටීමක් නැහැ. සිත සහ කය සංසුන් සතුටක් නැති සතුටක් ඇත්තේද නැති නැත්තේද නැත්තේත් නැහැ ධර්ම සුදුසු ධර්ම අවවාදයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි තිරුවන් සරණයි ඉති බාධක තියෙද්දී බාධක හරහා සත්‍ය පවත්වනා වගේම සාධක තියෙද්දී සතුටු කරුණු තියෙද්දි ඒ නිසා සත්‍ය කඩා ගන්න එපා ඒ නිසා අරමුණ මග හරව ගන්න නැති වෙන්න ලාභයක් ආවත් පාඩුවක් ආවත් ජාම බේර ගන්න ගතිය. Tamange සත්‍ය දිගට පවත්වාගෙන යන්න උනන්දු වෙන්න කියන එක කියන්න පුළුවන් පොදු උපදේශයක් විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව වම් කණෙන් හෝස් හෝස් යන ශබ්දයක් නිතරම දැනුණා. මෙනෙහි කළා නැතිව ගියා. පිම්බීම හැකිලිම වාර 50ක් පමණ එක දිගටම කළා. වතුර හැලියක් බුබුලු දමමින් නටන ආකාරයක් දැනුණා. ක්‍රමයෙන් ලිහිල් වී නැති වී ගියා. හුස්ම ගන්න බව පමණක් පසුව දැනුණා. හුස්ම ගන්න විට කෙටි බවත් පිට කරන විට දීර්ඝ බවත් දැනුණා. සක්මන් භාවනාව වචනෙන් කියමින් සක්මන් කළා. එක කකුලක් වාර 6කට බෙදී යන අයුරු වැටහුණා. එසවීමත් කකුල නැමීමත් ගෙන යාමත් පහත් කිරීම, තැබීම සහ තද කිරීම හොඳින් දැකගත්තා. කකුල බිම තබා ඔබන විට උකුල් ඇටය දක්වා මේ තදවීම සිදු වුණා. ඔසවන විට ලිහිල් වී ගියා. කකුල ඇතුලෙන් හීනි යමක් තෙරපෙමින් උඩට එන බවක් දැනුණා. එපමණයි සම්. ඔයකේ මේ සක්මණේදී සිදුවෙන විස්තරය තමයි විස්තර සහිතව තියෙන්නේ. ඒ නිසා ඒ භාවනාව නම් ඉදිරියට යන බව පේන්න තියෙනවා. දිගට මේක බාධා කරගන්න නැතුව දිගට යන එක තමයි මේ විස්තරය අනුව පිළියම් කර යුතු යමක් කියන දෙයක් ඇත්තේ නැහැ. මේ විදිහටම දිගට ඒක කරගෙන යන්න කියන එක තමයි පොදු උපදේශයක් තමයි දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය මා හිඳගත් විට ආශ්වාස කරන විටදී එය ඊතා කිටි බව වැටහෙන හතර හුස්ම රැල්ල පිටවන විටදීද ඉක්මනින් පිටවේ මුලින් මට තනිතලා බිමක සිහින්දිය පහරක් ගලා යන්නාසේ දැනුනමුත් දැන් එසේ නොවන බව සඳහන් කරමි ඉඳගත් සැනින් මගේ හිත තැම්පත් වී පාවෙන ස්වરૂපයක් ගනි. ඉඳහිට සිතුවිලි ආවත් එය සිතුවිල්ලක් කියා දැනගනිමින් සිත නිදහස් කරමි. එය දෙකක් කොට වෙන් කරමි. මෙතන ඉන්නේ මා පමණක් යන්න සිතමින්. ස්වාමින් වහන්ස මට දැනගැනීමට ඇත්තේ මුලින් හුස්ම ගැනීම සහ පිටකිරීම ශරීරයට දැනුණද දැන් එය ගන්නා බව දනිමි. එහෙත් දැනෙන තැනක් නැත. වරහන් තුල ඊතා කෙටිවීම අනෙක ශරීරයේ පැද්දෙන තෙරපෙන යන කරුණු භාවනාවට අයත් දෙයක්ද කළ යුතු දේ පහදා දෙනමින් ඊතා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි මෙම සිදුවීම කාලයක් තිස්සේ ඇති වූ දෙයකි ඔය ඒකට තමන් මේ හුස්ම ගන්නෑ දැනෙන්නේ නෑ මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ අසත්‍යමත් වෙලා නෑ කියන එක තේරෙනවා ඉඳපුවා අතපය හෙල්ලෙනවා සීතලක් එනවා යනවා එතකොට පේනවා මැරිලා නෑ මම නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ ආන්න ඒකේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් වෙලා එතකොට සියල්ල සිදුවෙන දේ පමණක් කරන දෙයක් නෑ ඒ නිසා පැහැදිලිවම හිතේ කෙලෙස් නැති බව කියතයි මේකට පුරුදු වෙන එක කුසලතාවයක් දුවට බලන්න කරන දෙයක් නෑ වුණාට මම මැරිලා නැති බව හොඳටම විශ්වාසයි නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ අන්න ඒක පුළුවන් තරම් හිත පවත් ගන්න බලන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ පැවැත් වූ ධර්මදේශනාව හා සම්බන්ධවයි. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ සඳහන් වූ පරිදි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද යෝගීකු විසින් ප්‍රහාණය කළ යුතු කරුණු 10 වරහන් තුල දස මිච්ඡා තබ්බා කරුණු වශයෙන් පමණක් නැවත මතක් කර දෙන්නේ නම් ඔබ වහන්සේට පින් සිදුවේ. ධර්ම දානමය කුසල බලයෙන් ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. කොයිත් ඒක යනකොට අර CD එකක් හම්බ වෙනවා. ඒකේ ඔක්කොම තියෙනවා. ඒක නිසා පළවෙනි දවසේ ධර්ම දේශනාව ගත්තාම ඒකේ ওই ටික තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒක ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ශාලාවේ පිහිටි බිත්තියක ඇති ඒකාරෝ සමානයි සතිය යන චක්‍රාකාර සටහන කුමක්දයි කාරුණිකව පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සුවපත් භාවයේ අක්තේවා තෙරුවන් සරණයි. මේ ෂෙහන්ඩ වැඩිලා ෆොටෝ එකක් එල්ලලා තියෙනවා මේ ඒක නිසා ඒක ගණන් ගන්න එපා. මේ එක එක දේවල් එල්ලනවා ගැනලා මං කිව්වා කරන්න එපයි. එනිසා ඒ එළියපේකන පොඩ්ඩක් ෂෙහන්ඩ හම්බෙලා අහන්න පොඩ්ඩක් කියලා දෙයි. මම හිතනවා දන්නවයි කියලා ඉල්ලපු කාරණාව මේ ඒ නිසා ඒක අපි තියලා අපි යනවා ඒ සක්මනට යනවා. ෂෙහන්ඩ පොඩ්ඩක් අනේ අයිතිකාරයට එන්නයි කියලා පොඩ්ඩක් කියලා දෙන්න. අපි යනවා සක්මණේ අපි එකතු වෙනවා නැවත තුනට සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි. මට සන්තෝෂයි අද යන්ත ප්‍රශ්න ටික ඉවර කරපේ.